नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते यस्मिन् प्रदेशे पप्तेति वादं पण्डितजातिको සීලවන්තෙත්ත භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ යාතත්ථ දේවතා ආසින්සා සංදක්ඛින මාදිසේ සා පූජිතා පූජයන්ති මානිසා මානයන්ති නං තතෝ නං අනුකම්පන්ති මාතා පුස්සං ව ඕරසං දේවතානුකම්පිතෝ සෝතෝ සදා භද්‍රානි පස්සකීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිකා ගමනක් වඩිද්දී පාටලී පුත්‍ර නගරයට වැඩම කරන්න යෙදුණා ඒ කාලයේ අජාසත් රජතුමාගේ නියමයෙන් සුනේද වස්සවාකාර මගධ මහා මාත්‍යන් දෙදෙනාගේ සංවිධායකත්වයෙන් පාටලිපුත්‍ර නගරයේ ගොඩනැගෙමින් තිබුණා. පාටලිපුත්‍ර නගරයේ තියෙන විශාලා මහ නුවරතේ ගඟෙන් එගොඩයි. ගංගානම් ගඟේ එගොඩ මෙගොඩයි මේ නගරවල් දෙක. මේ පාටලී පුත්‍ර නගරයට වැඩි බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය 1250ක් පමණ සංඝ පිරිස සුනීද වස්සකාර මනුජ මහා මාත්‍යන් දෙදෙනා පිළිගෙන ඒ නගරයේ නිමාවතපත් වී තිබුණු නගර ශාලාවට වැඩම කරවාගෙන ආවා. නගර ශාලාවේ අසුන් පනවා වඩා හිඳුවා. වැඩ ඉන්න අතරේ විශාල පිරිසක් ආවා බණ අහන්නට. ඒ ත්‍රිසමතා සරුවඥන් වහන්සේ පංචශීලයේ නොරැකීමේ ආදීනවත් පංචශීලයේ ආරක්ෂා කිරීමේ ආනිසංසයක් දෙන හැර පාමින් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. රාත්‍රී කාලයේ සැතපී අලියම් කාලයේ අවිදේ එලිමහන්නේ සක්මන් කරමින් සමාපatti සෝවින්දා සක්මන් කරන වෙලාවේ දිවසට තේන්න පටන් ගත්තා අහස පුරා සෞතකාරක දෙවි දේවතාවෝ ඇවිත් මේ අහසේ විමාන සඳහා අවකාශයෙන් වස්තු පරිද්‍රාණය කරනවා දැක්කා. උදෑසනදී අනුගමහිමියන් වහන්සේ අමතා වදාලා ආනන්දය මේ සුනීද වස්ත්‍රකාර මගධ මහාමාත්‍යයන් දෙන්න පාත්මීපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ සෞතකාරක දෙවියන් එක්ක කතා කරගෙන වාගේ හරියට හේතුව මහේශාක්‍ය මහේශාක්‍ය දෙවියන් අධිග්‍රහිත වෙන තැන මහේශාක්‍ය රජදරුවන් උදෙසා මාලිගා ගොඩනැගෙමින් තියෙනවා. මධ්‍යම මධ්‍යම දේනතාවන් විසින් වස්තු පරිග්‍රහණය කරන තැන මධ්‍යම රජදරුවන් උදෙසා ගොඩනැගෙන ඉදි කෙරෙනවා. තුන්වෙනි තුන්වෙනි පන්තියේ දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා මේ ගොඩනැගෙන මාළිගා ඉදිරියටවා මේ කාර්යයට දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් හා සමානයි ඒ වගේම ආනන්දය මේ පාටලේ පුත්‍ර නගරය බුද්ධ ශාසනාන්තයේ දක්වා අගනුවර වේදවා දම්බුද්දීපේ යම් තාකල් බුදු සසුන පවතිනා නම් එතෙක් මේ පාත්‍රී පුත්‍ර නගරයේ අගනුවර වේදවා මේ අගනුවරට අගනුවර මුළු ජම්බුද්දීපයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. වනිස්පත කියලා කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. මේ පාටලිපුත්‍ර නගරයේ දින්නෙන් සහ ජලයෙන්ොත් මිත්‍ර භේදයෙන්ොත් උපද්‍රවයක් අනාගතයේ සිද්ධ වෙනවා. ඒ තාත්මයට අගනුවර වෙනවා. මේ දේශනේ අනුදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළා එදා උදෑසන සුනේද වස්සකාර මගදම ආප්‍රාප්තයන් දෙන්න තමන්ගේ නැවතුම් පොලේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේට ප්‍රණීත ලෙස දාන සංවිධානය කළා නියමිත වේලාවට වැඩම කරවාගෙන දානය පිළිගන්නවා. වළඳන අවසානයේදී මේ මාත්‍රුකා කළේ ගාථා තුنين අනුමೋದනා දේශනාවක් පැවැත්තුවා. යස්මින් පදේශේ කප්පේති වාසං පන්දිත ජාතිකෝ යම් ප්‍රදේශයක නැනවත් කෙනෙක් වාසය කරනවා සීලවන්තෙත් භෝජෙත්වා සංයුතේ ධර්මචාරයෝ සීල සංවරයෙන් සංවර වූද සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සතුන් බමසර පුරන්නා වූද සිල්ලුතුන් වහන්සේලාට දානෝපස්ථානයක් එතුමා සිද්ධ කරනවා යාසත් දේවතා ආසුන් සාසන් දක්ෂිනමාදිසී එම ප්‍රදේශයෙහි යම් දෙවි දේවතා කෙනෙක් වැඩ ඉන්නවා නම් ඒ දෙවියන්ට පුණ්‍ය ප්‍රාර්ථනේ පින්පෙත් අනුමෝදන් කරනවා ප්‍රාප්තිදානේ සිද්ධ කරනවා පින් පමුණුවනවා ආපෝජිතා පූජයන්ති මානිකා මානයන්ති නම් ඒ ආරක්ෂක දෙවි දේවතාවන්ට පින් පඳුරු පිළිගන් වෙනවා එමගින් එයත්න්ට ගෞරව කළා වෙනවා බුහුමන් කළා වෙනවා මෛත්‍රී කළා වෙනවා සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං ඒ හේතුයෙන් මේ දෙවි දේවතාවෝ ආරක්ෂක දේවතාවෝ සින් අනුමෝදන් කරන සින්වතුනට මව් කෙනෙක්ගෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධාන සැලසෙනවා දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති ඒ දෙවියන්ගේ ආරක්ෂාව අනුකම්පාව ලැබූ පුණ්‍යවන්තයා සෑමදාම දුණුවක් දකින්නවා පිරිනිවනක් වලකිනවා කියන එක පහදා දෙමින් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. මේ දේශනා පවත්වලා පසු වඩින ගමනේදී සුනේද වස්සකාරයේ මගද මහා මාත්‍යයන් දෙන්න තීරණය කළ සරුවඥන් වහන්සේ මේ නුවරින් සිටින දොරටුවට අපි නමස් කියන්න ඕනේ ගෝතමද්වාරයේ කියලා. එහෙම ගොඩටුව නම් පිව්වා. ගංගෙන් එගොඩ වෙන තොටුපොළට කියන්නේ ඕනේ ගෝතම තීර්ථය කියලා. මේ දිහට මේ නගරයට දොරටුවට බුදුරජාණන් වහන්සේගේ නම සම්මත වුණා. දැන් මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා අපි යම් යම් තැනක වාසය කරනවා නම් එහිලා අහසේ දෙවි දේවතා වැඩ ඉන්නවා. ඒ දෙවියන් උදෙසා හිතේ සමන වීමෙන් ඒ දෙවියන්ගේ ප්‍රසාදය හා අනුකම්පාව ලැබෙනවා. දෙවියන්ට යාඥා කළා ආයත ආයාචනා කළා යමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. හිතේ සමන වීම නිසා ඒ දෙවි දේවතාවෝ මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධාන සැලසෙනවා. සරුවක්ඥන් වහන්සේ දිනක් සිව්වන පිරිස මැද්දේදී දේශනා කළා තියෙනවා ලෝකාන විචරණ සූත්‍රයෙන් මේ සිද්ධිය. ලෝකාන විචරණ කියලා කියන්නේ සෞඛාශාවක දෙවියොයි සාතුරු මහරජාගේ දෙවියොයි ලෝකපාලක දෙවියන් සංඛ්‍යාවට ගැනෙනවා. සාතුරු මහරජාගේ දිව්‍ය ලෝකයේහි සතරස්ස විරූල්න විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියොත් එක එක වරම් දෙවි කෙනෙකුට ඉන්නවා පුත්‍රයන් 91 දෙනාදකින් ඒ පුත්‍ර දේවතාවොත් අතිවිශි විශේෂාධිපතිවරු කියන මේ පිරිස ශබ්දේ රජතුමාත් ලෝකපාලක දෙවියන් හැටියට හඳුන්වනවා. ඉන්නේ ශබ්දේ රජතුමාගේ විධානයෙන් සතරවරන් දෙවියන්ගේ නියෝගයෙන් ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ජනපදයක් ගානේ ආරක්ෂක දේවතාවන් පත් කරලා සිටිනවා. එයාට කියනවා ශ්‍රීමස්තක දෙවියන් කියලා. අපේ සිංහල බසින් බොහෝ දෙනා කියන්නේ ගම්භාර ගැලියෝ කියලා. ඒ ගම්භාර නමින් හැඳින්වෙන මේ ගමට සත්කල්ලගේ නියෝජිතයා. මේ නියෝජිතයන්ගේ විශේෂ කාර්යය තමයි යම් ගමට සීමාවක තමන් වාසය කරනවා නම් ඒ ගමේ වාසය කරන සෑම දෙනාගේ පුණ්‍ය වාර්තාවන් සපයනවා. අසවල් කරනවා නිතිපන් සීල රකින්නවා පොයාට සීල රකින්නවා මෞපිය උපසං කරනවා දම් දෙනවා සීල රකින්නවා භාවනා කරනවා දස පුණ්‍යක්‍රියාවන් කරනවා සීලං සංගරාවත කරනවා සන්තර බඹලි වුණ වඩනවා ආදි වශයෙන් ඒ ඒ පින්වතුන් කරන පින්කම් වල වාර්තාවන් සම්පූර්ණේ ලියා ගන්නවා මිනිස්යන්ට මේ ලිපි ද්‍රව්‍ය අවශ්‍ය නැහැ අවශ්‍ය දේ මවා ගන්න අදිස්ථාන බලෙන් ලියනවා මේ ලියන පුණ්‍ය වාර්තාවන් මාසෙක සතර වාරයක්ම සතරවරන් දෙවියන් අතට ලැබෙනවා. පසළොස්වක පෝයට පෙර දවසේදී සතරවරන් දෙවියෝ එනවා මධ්‍යම යාමේ මේ සීමස්තක දෙවියන් වෙත. එහිදී මේ රම්පත ලබා ගන්නවා. සතියේක වැඩසටහන සතියේක වාර්තාව. අමාවක් පෝයට පෙර දවසේ නැදි එනේනවා පුත්‍ර දේවතාවෝ. අටවක් පෝයට නැදියම එනවා හේනාදි ප්‍රතිවරු. මාතල සතර වාරයක් මේ සීමස්සක දෙවියන්ගෙන් පුණ්‍ය වාර්තාවන් ලබා ගන්නවා. මේ පුණ්‍ය වාර්තාවන් ලබා ගන්න මේ සතර වරන් දෙවියෝ පසළොස්වක් පෝයටයි අමාවක් පෝයටයි දෙකතේ සතර භවනට සපිරවලින් යනවා. සතර භවන්ට ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් මේ පුණ්‍ය වාර්තාවන් දෙවියන්ගේ දේව සභාව ඉදිරියේ කියවෙනවා. එයින් ශබ්දෝ රජතුමා අනිකුත් දෙවියෝ සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. ධර්ම දේශනාව සඳහා ඉහළ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මියොත් දෙනවා ඒ ඇත්තොත් අනුමෝදන් වෙනවා. ධර්ම ශ්‍රවණය සඳහා ඈත පිටසක්වල දෙවියොත් වෙනවා මංගල සක්වල ධර්ම ශ්‍රවණයට ඒ දෙවියන්ටත් මේ පුණ්‍ය වාර්තාවන් අහන්න ලැබී අනුමෝදන් වෙනවා. මේක නිසා කරන පින්කම් මේ ලෝක ධාතය පැතිරී යනවා දසදහසක් කලම පැතිරී යනවා ඉතින් සරුවත්යන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රවෘත්තිය සඳහන් කරලා සබ්දෝ රජතුමා සෑම දිව්‍ය සභා වාරයකදීම දෙවියන් ඉදිරියේ කරන ආරාධනයක් වෙනවා සාතුද්දසින් පංච දසින් යාච පස්ස අත්තමින් පාටිහාරිය පස්සංච අත්ථංග සුසමාගතං උපෝසතං උපවතේ යෝපස්සනා විසෝ නරෝ මේ ගාථාවෙන් අනුශාසනාවක් කරනවා දෙවියන්ට මේ දෙවියන් මඟින් මිනිස්යන්ට ලැබෙන්නයි මේ අනුශාසනා කරන්නේ සාතුද්දසින් සුදුස්වක් පෝයටත් පන්න රසින් පසලස්වක් පෝයටත් යාස පක්ෂාස අත්තනි පූර්ව පක්ෂයේ අවපක්ෂයේ අටවක් පෝයටත් පාපිහාරයේ පක්ෂන්තේ වස්සාන තුන් මාසයටත් නැත්නම් වස්සාන අග මාසයටත් ඒත් දරිණම් වස්සාන අග මාස අඩ මාසයකුත් අත්තංග සුසමාගතං උපෝසතං ස්ථාංග සමන්නාගත උපෝසත සීලයේ උපවාසයේ වාසය කෙරේවා මක්නිසාද යෝකස්ස මාදිසෝ නරෝ යම් මිනිසෙක් මානී සබ්දෝ පදවේත නිතනකෙන මේ ලබේ කොයි දවස් නියම කරගෙන එහෙමත් සමාදන්ව රකිත්වා කියලා අනුශාසනා කරනවා. මේ අනුශාසනා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ සබ්දෝ රජුරවන්න ප්‍රශංසා පිණිස නොවේ. එකින්ද දේශනා කළා මහණෙනි සබ්දෝ රජතුමා මේ අනුශාසනා කරනාට වඩා සීලාශ්‍රයයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ අනුශාසනා කරනවා නම් ඒක නිවැරදි. හේතුව සත්‍යෝ රජතුමා වැනි කෙනෙක් වීම සඳහා පෙරවක් සමාදන් වෙනවා නම් ඒක නිෂ්ඵල වැඩක්. ශාස්ත්‍ර පදවියට යනවා කියන එක අපහසු දෙයක් නොවේ. අබුද්ධෝත්පාද කාලවලදී ශබ්දෝ පදවියට යන්න පුළුවන්. මගමහන් ඔබතුමා අබුද්ධෝත්පාද කාලයේයි සප්ත වද පද වත පද සමාදන්ව රැකලා ශාස්ත්‍ර භවනේ ශබ්දෝ රජ වුණේ. නමුත් ඒ ශාස්ත්‍රදීය රාජයා අජරාමර වුණේ නැහැ. මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ ආදි වෙදලා එන් චුත වේලා වෙනස් වේදවා සතර ආපාතත් යන්නේ ඉඳ තියෙනවා ඒක නිසා සබ්දේව රජ කෙනෙක් වෙන්න කියලා ගැසීම නෙමෙයි සිදු වන්නේ සීලාශ්‍රයන් වහන්සේ නමක් වෙනවා නම් මාමින් යම් දකින්න කැමති අය ඒවා සමාදන්ව රකිත්වා කියලා කියනවා නම් ඒක වැඩගත් කියන එක පාදා දෙන පිරිසයි මේ ලෝකාන විචරණ සූත්‍රයෙන් සරුවක්ඥන් වහන්සේ දේශනාවක් දෙලි. ඒ දේශනාවේ පිළිඳ පැහැදිලි වෙනවා යම් කිසි නිවසක් ඉද්දී අහසේ දෙවි දේවතාවෝ වැඩ ඉන්න බවක් ඒ දෙවියන් උදෙසා පින්පමන වීමෙන් ඔවුන්ගේ අනුකම්පාව කරුණාව දයාව ආරක්ෂා නිසිසේ සැලසෙන බවත් ඒ දෙවියන්ගේ ආරක්ෂා ලැබීම නිසාම ජීවණයක් සැලසෙන බවත් මේ දේශනාවේ අභ්‍යන්තරයෙන් පැහැදිලි වෙනවා මේ විදිහට දෙවියන්ගේත් මිනිස්යන්ගේත් අසල්වැසියන්ගේත් රජදරුවන්ගේ සෑම දෙනාගේ මෛත්‍රිය අවශ්‍ය වන්නේ මක් නිසාද? බාහිර බාධාවකින් තොරව තමන් නිත්‍ය සීලයේ රකිමින්, පෙරවස් සීලයේ රකිමින්, දාන සීල භාවනා කුසාගත කර ගනිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වදිදුණු කරමින්, දසපාදිනී පුරමින්, සත්‍ය බෝධිපාක්ෂි ධර්මයෙන් වදිදුණු කරමින් නිවන් මාර්ගය ගැනීම පිණිසයි මේ විදිහට කළ යුතු අන්නේ. දෙවියන්ගෙන් අපට 아무තු අජරාමර සුවයක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබෙන්න පුළුවන් බාහිර උපද්‍රවයන්ගෙන් වළක්වාලීමේ පහසු වේදනය. ඒවත් අපට අවශ්‍ය වෙන්නේ අපි නිර්පද්‍රතව නිවන් ළඟට යාමේ කටයුතු කර ගැනීම පිණිසයි. මේක නිසා සරුවක්යන් වහන්සේ මෙතෙන්දී තුනේ දවස්කාරදී මගධ මහා මාත්‍යයන් දෙදෙනාට පාදා දුන්නේ මේක දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් වගේ මේකට දෙවියන්ගේ ආරක්ෂාව ඒකාන්තය සැලකිලා මේ ජම්බු දීපේ අගනුවර බාටපත් වෙන බව පහදා දුන්නා. දැන් අද මේ දවසේ දීපින්වත් වීරසිංහ මෞඛ්‍ය දෙපළේ තමන්ගේ පුතුණවන් වෙන සමන් වීරසිංහ මහත්මයා උදෙසා මේ විශාල ගොඩනැගිල්ලක් ඉදි කරගෙන තියෙනවා. මේ ඉන්දියන් අහසේ කොටුකොට් දෙකේ දෙලතා ඉන්න බඹතලේ දක්වා ඒ දෙවි දේවතාවන්ගේ අනුග්‍රහයනයට අවශ්‍ය වේවා. එනිසා මේ වාගේ දාන ආදී පින්කම් කරමින් ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශාව සජ්ජායනා කරමින් සීලාදී ගුණ පුරමින් දෙවියන්ගේ පින් පෙත්සමන වීම නිසා ඉදිරි අනාගතයේ මේ ගොඩනැගිල්ලට ගොඩනැගිල්ලේ වාසය කරන සියලු දෙනාටත් අසල්වැසියන්වත් ආරක්ෂාව අනුග්‍රහය සාන්තෙන් ලැබෙන්න හේතුවක් වෙනවා. එසේ ආරක්ෂාව ඇතොත් තමයි අපේ නිර්ුපද්‍රකව සුවසේ නිදන්න සුවසේ අවදි වෙන්න නපුරුසේ නොදකින්න දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේභාවයේ පවතින්න දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න එවාගේම සිතේ සමාධිය වැඩෙන් උපකාර වන්නේ එවැනි සුරක්ෂිත භාවයක් ඇතොත් පමණයි එනිසා බුදුරජාණන් වහන්සේ දීපයද සෑම දිනා විසින් ලැබිය යුතු ආරක්ෂක භාවනා හතරක්ද දේශනා කළේ මේ අනුවයි බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය කියන මේ අනිත්‍ය කර්මස්ථාන හතරක් දේශනා කළා කියන චතුරාර්ය එන්නේ මෛත්‍රිය කියන උසස් ගුණේ වැඩි දියුණු කර ගැනීම නිසා පෙනෙන නොපෙනෙන සමීප දුරස්ත මිනිස්ය අමනුෂ්‍ය ආදී බාහිර උපද්‍රවයන් සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒ වගේ තමයි මේ වගේ පින්කම් කරලා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරවීම නිසා බාහිර අනුතුරු වලින් වැළකීගෙන නිරුපද්‍රිතව සුගති මාර්ග නිවන් මාර්ගය ගැනීමට සර්ව ආරක්ෂාව සැලසෙනවා. ඒ අනුව සලකා දැන් අපේ හිතේ ධෛර්යය ඇති කරගන්න අතරතේ දැන් ඊයේ දවසේ පටන් සංඝරත්නයේ වඩා හිඳුවලා සෙත් පිරිත් දේශනා පැවැත්වීමෙන්ද උදාසනත් පිරිත් දේශනා පවත්වාලීමෙන්ද දැන් මේ විශාල සංඝ පිරිසක් වැඩම කරවාගෙන දෙපා දොවා පියවිලි එලා අසුන් කරනවා වඩා හිඳුවා ඒක ප්‍රථමයෙන් බුද්ධ පූජා ප්‍රසස්තියෙන්ද සංඝ රත්නයේ ගෞරවයෙන් පිළිගෙන දන්සන් පිළිගන්වීමෙන්ද වතාවක් පිරීමෙන්ද පාත්‍ර දෝහණය කිරීම ආදීෙන්ද පරිස්කාර දාන්න පූජා කර ගැනීමෙන්ද ලැබුම් පිදුම් කිරීමෙන්ද බණ පදයක් ඇසීමෙන්ද පිරිත් දෙකමකට සවන් දීමෙන්ද දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කර ගන්නා කුසල සම්භාර ධර්මයේ මේ ඉද්දෙන් අහස ලැබෙන්නේ දෙවියන්ගේ චිත්ත ප්‍රසාදයේ පිණිස හේතු වේවා එවැගේම නමින් අපි අභාවප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට ලොවේ ලෝතුරා කෝපනිච්ච පවතිනවා එවැගේම හිතායක මැද සමසත්නකත් ලොවේ ලෝතුරා කෝපනිච්ච පවතිනවා එසේම මේ කුසල සම්භාර ධර්මයේ තුලින් තම තමාගේ චිත්ත සංකානවල පහත් බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධියයි පැතූ බෝධි ඥානයකට අදාළ පරිද්දෙන් දසපාරමී පිරේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරේවා සත්‍ය බෝධිපාක්ෂ ධර්ම පිරේවා ඒ ධර්ම ශක්තියෙන් අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියන මේ අදිෂ්ඨානය ඇති කරගනිමු දැන් මේ මොහොතේදී මෙතෙකින් ශක්පත් කරගත් කුසල සම්භාර ධර්මය අදාතුනේ සිතින් සයෙන් වචනින් මැනීගෙන කෙරුවන් සරණ යමින් සැලසෙන බුදුසසුන නොනැසී නොපිරී අඳුරු නොවි අතුරු දාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ නිර්මලව පැවැත්මට හේතු වේවා ආශා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. ශාසන ධාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ත්‍රිපිටක ධාරී වෙමින් ඥාන අභිඥා ලාභී වෙමින් සදාම් ආලෝකයේ ලෝක දෙදා දෙනු පිණිස අපරක් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. එවාගෙම පින්වත් දීර්ඝින්නේ මහත්යාගේ තේනෑනියන්ගේ සභාවක් ප්‍රාප්ත යම්තා මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාගේ ඥාති පිරිසක් වෙතොත් ඒ සෑම දෙනාටම මේ ශාභාගින සැනදෙනාගේ මේ පල්ලෝකයේ ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයක් වේවා මෙතින් මෙලින් මේ සෑම දිනකද භවයක් පාසා සුගති සම්පත් සිද්ධව සතු බෝධි ඥාන වලින් අග්‍ර අමාමා නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවෙමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක විශ්ව දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා නාවාරයක් සම්බුදු සසුනේට පූජා වූ ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේහි අන්‍යාගම් බලවේග, මිසදිතු බලවේග, ආධර්ම බලවේග, මිත්‍යා බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුදු සසුනේට බෞද්ධ ජනතාවට ආසංග රුවනට ශේම භූමියක් බවටත් පුණ්‍ය භූමියක් බවටත් පාරමිතා භූමියක් බවටත් ධර්ම භූමියක් බවටත් අභේ භූමියක් බවටත් ධර්ම දීපයක් බවටත් සමුනුවමේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා මින් ඉදිරියට මුහුදු ගැලීම් සුළි සුළං හැමීම් ජල ගැලීම් වගේම සලි පදා වැටීම් ආදී මොනම විපත්යක්වත් මේ ශ්‍රී ලංකා භූමියට පත් නොවනසේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා සියලු දෙවිදේවතා මඳුන්ලට පැතුම් බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගෙම හිතවත් වූද නැදහත් වූද අහිතවත් වූද සියලු සත්‍යයන්වත් මෙම කොළඹ අගනුවර රැකියන්ටත් අවත ගන්නගර ලංකාව දඹදිව මිනිසක්වල සියලු සත්වල දස දිශා වාසයේ සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පෙරවන් සරණ වේත්වා නිවන් මාර්ග ගමන් කෙරේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් ශාන්තේ නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රියෙන් පින් පමුණුවමු මෙපිටින් මේ රැස්පත් කරගත් කුසලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන්ද දීරාජ මණ්ඩලය රැකවරමින්ද තුන් ලෝකයේ ප්‍රතිහිත වෙන ලෝපාලෝ සරුවඥන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර පූජාවේ සිට බෝධි මණ්ඩලයේ කෙරු වශයෙන්ක බුද්ධ කාරක ධර්මයන් ඥානුභා බලමහිමෙන්ද බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන සතර ඵලඥාන නවාරහාදී බුදු ගුණ බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්යදා ඥාන සබ්බිත බුද්ධ ධර්ම බලයෙන්ද සත් අභිඥා ධර්ම තිබ්බස බුද්ධඥාන සෝලස මහා ඥාන අස්කාර සාමීනික බුද්ධ ගුණ බලයෙන්ද එකුන්නිස ප්‍රත්‍යේක්ෂා ඥාන සමත්‍රිංසත් පාරමිතා ඥාන සත්‍ය බෝධිපාක්ෂික ධර්මාඥාන සත්‍ය සමධර්මාඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මස්ඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාලීකාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද චතුචත්තාලේශති ඥාන වස්තු සමපන්න සෝධ්‍යාවේ ඥාන පරෝපන්නාසු කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දේශාත්‍යස් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද සත්‍ය ඥාන සත්‍ය ඥාන බලයෙන්ද චතුවිංශති කෝටි ශත සහස්‍ර සංඛ්‍යාත සමාපත්‍ය සංචාර කාර්යාත්ඵල වජ්‍රාඥාන බලයෙන්ද අනන්තන සමන්වාගත සමන්තපත්පාන මහා ප්‍රචන විශ්වාන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශයානුසය ඥාන යමක මහා ප්‍රාත්‍ය ආදී ඥාන බලයෙන්ද සරුවක් නිසාඥාන අනාවරණ ඥාන මහා කරුණා සමාපත්‍ය ඥාන බලයෙන්ද සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන්ද විද්‍යාශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද අස්ස ද්‍රෝණයක් සලොස් නැලියක් සාරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද සාරාසංඛේ කල්පලක්ෂේ පුරා පහළ වූ අතිවිශ බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්ද එින්යස විශ්‍යාසන්තයේ කල්පලක්ෂය පුරා පහළෝ පංලක්ෂ දොළොස් දහසක් සරුවත්යන් වහන්සේගානුභා බලයෙන්ද එිනුත් ඈතාතීතයේ පහළෝද මතු අනාගතයේ පහළ වන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභා බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභා බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභා බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභා බලයෙන්ද රත්නත්‍රේ සතු අසූතුන් සූවිති මහා ගුණේ අසීනිතා දක්ෂානුග්‍රහ බලයෙන්ද මෙතකින් රැස්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මයාගේ ශක්තිය මහත් බල වේවා රාගයෙන් පින්වත් වීරසිංහ මෞඛ්‍ය දෙතලටත් රාගයෙන් පින්වත් සමන් වීරසිංහ මහත්මාණන්ටත් රාගයෙන් ප්‍රියදර්ශනී වීරසිංහ දයාබර දියණියටත් අනිකුත් මේ සහභාගී වෙන මොක්ෂිත දරුවා අනිකුත් මේ මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හිතවත් සෑම දෙනාටත් සහභාගී වෙමින් සාදු කියා සිත් පහදවා දසනටත් මේ නිවසටත් මේ භූමියටත් සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා අසනීපසං අසලෝකද්දර වතුරු අන්තරා නවග්ගා දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින කොඩි වින බන්ධන අස්වා කටවා හෝවා අලාභ අයස නින්දා පහස දුක් වේදා සියල්ල හිරුදුතු අඳුරු සැලේ පෙනිද්වාසනේ වේවා සබන සබන පීවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිස මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා මෙලා කුසල් අරමුණෙන් සමාධී සිතින් යෙත් සිතින් බුදු ගුණ බැලෙන් සමදා සතින් නින්දයාවා සතින් අවදි වේවා නපුරු සේන නොපෙනේවා දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේද චිත්ත ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුවම සැලකේවා සතුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජනකින් වශයෙන් අවියාවයෙන් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලින් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් නැසමඳුරුවන්ගෙන් අවගැසිතුනන් විසකුරු සර්පාදීන්ගෙන් වාසෙන් පිටෙන් සෙනෙන් තුන්දොසෙන් රාගෙන් දේශෙන් මෝහයෙන් උපක්ලේශයන්ගෙන් උපපීලක උපච්ඡේදක කුසල විපාක වාරයේකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් ඕමෝල් ගමනයක් ආපදාවක් හිංසාවක් හේලාවක් වේතනයක් එකතා සිහිනිකින්වත් නොමෙවේ සරුවාරක්ෂාව සැලසේවා කාය චිත්ත ක්‍රීඩාදියක් නොමවේ කායික මානසික සනිසිල්ලේ දලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානයෙන් යසසෙන් අයිස්වාදයෙන් සැපයෙන් සම්පතින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් ධර්මස්නානෙන් භාවනාස්නානෙන් ශුභම විහෙරණේ සතර සංග්‍රහ වස්තියෙන් දස පාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සලක්මෙන් දිනෙන් දින දිනු වේවා චින්තාමානී කරක්ණයකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරි ඉතිරි ශාස්ත්‍රීයකේ සමෘද්ධිමත් වේවා වින්සත් සතුවංශාදික කාලයක් අතරක් නැර අපරාධිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව දුණුව පරිලව සුගතිය ශාන්ත නිවන පිණිස කටයුතු කර ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ සතියේ සමාධියේ ඥානයේ ගුණයේ ඡන්දයේ චිත්තයේ විරිය විමර්ශාවද සත්‍යත්‍යානුභාවයෙන් ලැබේවා සසර ගමනේදී භවයක් පාසා නරකාදී සතර ආපායෙන් ත්‍රිද සත්‍ය විනාශයෙන් අෂ්ට දුක්ඛක්ෂණයෙන් පංචේද අන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාතක නිදේවා දිව්‍යනානිසාදී සුගති භූමියේදී ත්‍රි හේතුක ප්‍රතිසංවේද ධාති ස්මරණ ඥානේද සම්‍යක් දෘෂ්ටිය දැතුව සත්පුරුෂ සංකේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසකාරේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාවේ යුතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ ඉතිමිතුරන් සේවක සේවිකාවන් ද ඇතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමිෂණසේ පැමිණ වදාළ අජරාමර සාන්තක් ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමාමා නිවන් සුව පිණිසද මේ උදාර කුසල සම්භාර ධර්මය පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් මුදුන්පත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි